This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. ඔගොල්ලන්ට මේ එකම දේ නැවත නැවත හතර පහ පොලකින් ඇහෙනවා වගේ නොතේරිය යුතුයි. දවසින් දවස එකම දේ වුණා. අසුතං සනාති සුත පරිලෝකේ. නැසෙවදී අහන්න ලැබෙනවා. අහපු දේ හොඳට පිළිගන්න ඕනේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. මම කිව්වේ ඔය චිත්‍රපට බලලා තියනවා නේද? චිත්‍රපට බලලා තියෙනවා. හොඳට බලන්න අපි චිත්‍රපටයක් බලනවා කියන හිතමු රූපවාහිනියක. මේ චිත්‍රපටිය බලනකොට අපේ ඇස් දෙකට චිත්‍රය හම්බ වෙන ටීවී එකත් හොඳට බලන්න. වීඩියෝ එකත් ඒක හැදිලා තියෙන්නේ ස්ක්‍රීන් එක විදුරුවට. මේ විදුරුවෙන් නැති පැත්තට ගියොත් මේක ඇතුලේ තියෙනවා වයර් කෑලි ට්‍රාන්සිස්ටර් කියයි කන්ඩෙන්සර් කියයි ඩයෝඩ් කියයි රෙසිස්ටර් කියයි ඔක එක නම් දාලා කෑලි වැලි ගොඩක් වගේ තියෙනවා. තවත් එහාට ගත්තොත් අහසේ චුද්ධ තරංග එනවා. මේ කාරණාතික කොහොම උදව් වෙලා අන්තිමට මේ අපේ රූපයක් වෙන්නේ කොහොමද ආලෝක ධාරාවක් තුල පසුත වෙච්ච දුක්ඛාසයක් කියන්නේ තිත් ගොඩක් තිත් ගොඩකින් තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ වහගොතියක් ඔන්න ඔය රූපේ ඇත්ත රූප වුණාට ඔය මම කතා කරපු කෑලි බැලි ටික ඕගලන්ට අයිති නෑ ඕගලන්ට හම්බෙලා නෑ කවදාවත් ඕගලන්ට වීදුරුව පිළිලා නෑ වයර් කැලි කන්දන්සක ඕගම කවදාවත් දන්නවත් නෑ ඒ රූපේ පැත්ත ඕගලන්ට හම්බ වුණේ හැමදාම සත්‍යයේ පුද්ගලිය මිනිස්සු. හොඳට බලන්න ටීවී එක චිත්‍රපටිය බලනකොට ඒකේ ඇත්තටම හම් වෙන මිනිස්සුයි සැබෑ ලෝකෙ කියලා හම් වෙන මිනිස්සුන්ගේ වෙනසක් තියෙද? ඒ ටීවී එකේ පෙනෙන ස්ත්‍රී රූපෙකුයි සැබෑවට කියලා අපි හිතනවා නම් අපි හිතනවා. සැබෑවට පෙනෙන ස්ත්‍රී රූපෙකුයි වෙනස්ද? පුරුෂයෙක් කියලා පෙනෙන රූප වෙනස්ද? ටීවී එක දිහා බලලා ඒ රූප ඇතුලේ ලෙඩ වෙන මිනිස්සු ඔගොල්ලෝ දැකලා නැද්ද? මහලු වෙන මිනිස්සු, මරණයටපත් වෙන මිනිස්සු, තමන් අකමැති පුද්ගලයෝ දැකලා නැද්ද? තමන් කැමති පුද්ගලයෝ මැරිලා නැති වෙලා නියුනලා ඒ දුක ඇවිල්ලා නැද්ද? ටීවී එක දිහා බලාගෙන පුද්ගලයෙක් දෙදවීම, මහලු වීම, මරණයටපත් වීම කියන දුක් ටික අපිට විඳින්න පුළුවන්. ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියන දුක් ටික විඳින්න පුළුවන්. හොඳට බලන්න විනිතුරු ඇතුළේවත් ඒකෙන් එහා තිබුණු කැලි වැලි ටික ඇතුළේවත් නැවිච්ච රූපය තුළවත් මේ දුක් ටික තිබ්බද කියලා එහෙම රූපයක් තියෙනකද කොහොමද මේ කෙනෙක් පුදුලකම දුක ආවේ කෙනෙක් පුදුලකම දුක ආවේ කොහොමද ඔන්න උත්තරයෙන් මුදුන තේරුම් ගන්න ඕගොල්ලන්ට හොඳට හිතන්න පුළුවන් කතාවක් අපි හිතුවේ නැතුවට කවදාවත් දැනෙන්නේ නැතුවට හිතක් නැති වුණාට හොඳට පැහැදිලි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ඒකටයි අනාත්ම කියලා කියන්නේ. කෙනෙක්ගේ පුද්ගලයේ නොවන වර්ණ සතහ මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්, රූප මාත්‍රයක් විතරයි ඇතුළේ පිටට එන්නේ. නමුත් අපිට තියෙන පුද්ගලයේ පුද්ගලයේ ක්‍රීඩීම නිසා, මහලු වීම නිසා, මැරීම නිසා, කැමැති පුද්ගලයන් ලැබීම නිසා, අකමැති පුද්ගලයන් නැතිවීම නිසා දුක අපිට ඇතිවෙනවා. ඔය උපමාවේදී ඔය ජීවියක දිහා බලාගෙන ඒ ජීවියක ඇතුලේ මිනිස්සු ඉඳගෙන මහලු වීම මරණය නිසා පත් වෙන දුකක් කියනවා නම් අපි මේ උපමාව ගන්නවා. උපමාවේ ඕක දුක්ඛ සත්‍යයට තැබුවොත් දුක ඇති වෙන හේතු හොයමු දැන් අපි. දැන් අපි දුක කියලා කියන්නේ මොකක්ද හිතන්න එපා. මේ දුක වීදුරුවට අයිති නැහැ. වයර් කැලිකම් නැත්නම් ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් කියලා ඌවට අයිති නැහැ. කරන්ට් එකටයි කිත් නැහැ, ඩොට් වලටයි කිත් නැහැ, ආලෝකයටයි කිත් නැහැ, ඔය පැත්තකටයි කිත් නැහැ. නමුත් අපිට දුක නිර්මාණය කරන්න පුළුවන්. ඒ අපිට අනන්ත පුළුවන් ඒ රූපේ දිහා කෙනෙක් මරුණා, දෙනෙක් ඉඳුණා කියලා හිතේම පහළ වීම නිසා අපිට එන මේ දුකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට මේ දුකට හේතුව හෙව්වොත් මොකක් වෙනවද මේ කියන්නේ කියලා. පින්වතුනි ඇස් ඉදිරිපිටට ආපු රූපේ කියන්නේ රූපය කියලා රූප ස්කන්ධය කියලා නැත්නම් රූප උපාදාන ස්කන්ධය කියලා. රූපයක් විතරයි. ඒ රූපේ දකිනකොට බොහෝ කල් සිට එන පැවතෙන කෙලෙස් අපේ සිටේ දෙනවා විවාසෝ කියලා. අතම පදානයි. අපි කියමු වෙනකොට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන හැඟීමක් අපේ සිටේ එනවා. අපි කියමු රූපේ දකිනකොට මේ ගාමිණී පුංචිකානේ මේ විජේ කුමාරතුංගල කියන හැඟීමක් අපේ සිටේ එනවා. එතනද ඕකට තමයි උපාදානයේ අත්වාද උපාදානය කියන්නේ රූපං අත්තතෝ සමපස්සති රූපයේ සත්‍යය කියලා දකින ගතිය අපේ සිතේ ඉන්නේ විජය කුමාර තුංග එහෙම නැත්නම් ගාමිණී පොන්සේකා කියන නම් අතහරින ප්‍රඥප්තිය අපහැරලා කෙනෙක් කියන හැඟීම දැනෙන මට්ටම තීක්ෂණගත සතෙකුට ඡායාව පැත්තේ කෙනෙක් ඇති බවට පින්නකම හින්දා නේද වීදුරුවට වැටෙන කැඩපතේ කුරුල්ලෝ උගල දැකලා කියනවාද වීදුරුවට කොටම මොකද ඒ විලාසය කුරුල්ලගේ ඇස් දෙපිටේ වීදුර මත පසුතැවිච්ච වර්ණ සතහන එනකොට එයාගේ සිසිලි එළෙන තව කොල්ලෙක් ඉන්නවා කියලා තව කෙනෙක්ගෙන් ජීවී ක්‍රම. ඒ කතිය තමන්ගේ සිතේ ජීවුන කියලා එයා දන්න යට ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නෑ. ඉස්සරහට නිවන් දැකලා නෑ කියලා කියන කවදාවත් ඒ ගතිය හඳුනගන්න එයාට ඉඩ නෑ. එයා මොකද කරන්නේ හිතේ තියෙන ගතියෙන් එනකොට ඒක අයිති වෙනම රූපගතයි කියලා වීර්යෝද කොටමින් කියනවා. ඒ ත්‍රිසංගත සතා වීර්යෝද කොටන එක මෝඩයි කියලා ඕගොල්ලෝ දන්නවා. කුරුල්ල මෝඩයි කියලා ඊට පස්සේ බල්ලෙක් විගුත් කන්නාඩියට මෝඩයි කියලා දන්නවා. නමුත් කීර්තිය කියලා කියන්නේ toy සිද්ධිය කීර්තිය කෙනෙක් දකින්න එක මොඩයි කියලා ඔයගොල්ලෝ දකින්නේ නැහැ. ඒ කුරුල්ලට වෙලා තියෙන කතාව නෙමෙයිද අපිට වෙලා තියෙන්නේ කියලා බලන්න. කුරුල්ලට වෙලා තියෙන රූපය ඉදිරියට දෙනකොට තව සතෙක් තව කුරුල්ලෙක් කෙනෙක් කියන ගතිය ඒකනේ එයාගේ සිිතේ. එයාට නිවන් දකින්න බෑ කියන්නේ කල්යාණ මිත්‍රත්වක සත්‍යර්ම ශ්‍රවණය කියන ටිකෙන් මේක පැහැදිලි කරලා දෙන්න කෙනෙකුත් නැහැ කෙනෙක් සිහියත් එක බෑ එයාට ඒකයි වෙනස නිවන් දකින්න බෑ කියලා කියන්නේ නිවන් දකින්න බැරි වුණාට කෙනෙක් නිවන් දෙන්නේ නැහැ යෙදෙනවා තව සතෙක් කුරුල්ලෙක් කියන හැඟීම යෙදෙනවා අනේ යා කියලා දෙන්න කෙනෙකුත් නැහැ එයා දන්නේ නැහැ රූපේ දකිනකොට හිතේ ඉන්නේ කියලා. මේ ගතිය අසරණයි හිතත් නැහැ මේ ජීවිතේට හිතේ තියෙන ගතියෙන් රූප පැත්තට පයනවා. ඉන්න එක්කෝ ඒ ඉන්න කුරුල්ලට තරහෙන් කොටන්නේ එක්කෝ ආදරයට කොටනවා. ඉන්න කුරුල්ලට එක්කෝ තරහෙන් කොටනවා එක්කෝ ආදරයෙන් කොටනවා. එතකොට එතනක් තියෙන්නේ දුකයි දුක්ඛ සමුදය දෙක විතරයි. තව කුරුල්ලෙක් ඉඳලා රාග ගින්නෙන් හෝ ද්වේෂ ගින්නෙන් හෝ තරහ මරණ ගින්නෙන් හෝ දෙවෙනවා. ඉන්න කුරුල්ලට. දුකට හේතු ඒ රූප දක්වන හිතේ යෙදෙන කතිය ඒක නොදන්නා කම නිසා ඒකකින් රූප වෙත නැඹුරු වෙලා. ලෝකේ තියෙන දුකයි සමුදයයි දෙක විතරයි. ඒ කුරුල්ල ගාව තියෙන දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය විතරයි. තේරෙනවා කියන එක. ඒ වගේ කීයකී පුද්ගලයෙක් දකිනවා නම් ඒකේ පුරුල්ල කණ්ණාඩියේ පතිත වෙච්ච ඡායාව වගේ තමයි කණ්ණාඩි ටීවී එකේ විදුව ඉස්සරහ දිස් වෙච්ච රූපේ කුරුල්ලගේ හිතේ ගතිය යුතුනා වගේ මේ විජේ කුමාරතුංග ගාමනේ පොතක ප්‍රත්‍යක්ෂ නැතත් මේ කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හිතේ යෙදෙනවා. කුරුල්ල කන්නාඩි දෙකකුවා කියලා අපිට හොටක් නැති නිසා අපි මේ විදිහට කොටක් නැහැ. කොටක් නැත්තේ හොට නැති නිසා. නමුත් අපි මොකද කරන්නේ රූපේ දකිනකොට මේ අපේ හිතින් ගතිය යෙදෙන්නේ කියලා දන්නේ නැහැ. අනේ කියලා දෙන්න කෙනෙක් තාම හම්බුෙත් නැහැ. ඒ හින්දා අපි අපේ ගතිය රූපෙටයි කියලා කෝරලා විද්‍යුත් කොටනවා වගේ අපි ස්ක්‍රීන් එක දිහා බලාගෙන අඬනවා. සතුටු වෙනවා, හිනා වෙනවා, කෑ ගන්නවා. ටීවී එකේ ස්ක්‍රීන් එක දිහා බලලා සතුටු වෙනවා නම් හිනා වෙනවා, අඬනවා, කෑ ගහනවා කියනකොට ඒ තමයි දුක. ඒ දුක ඇතිකලේ රූපේ දකිනකොට මගේ හිතේ ඉදිච්ච මේ කුක්කලගෙන කියන ගතිය ඔක තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. ඔබ තමයි දුක්ඛ සමුදය කියන්නේ. ජීවිතයක දිහා බලන දුක් විඳින මානසික මට්ටමක් තියෙන තැනක තියෙන දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය විතරයි. ඔය මානසික මට්ටමට කියන ලෝකේ කියලා. ඔක ලෝකේ. ඔතන තියෙන්නේ සත්‍යය දෙක. මොනවාද සත්‍ය දෙක? දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක. මෙහෙම ඉන්න ලෝකෙකට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඔය වගේ මානසික මට්ටමක් ඇතුවම ඉපදිලා ඒ වගේ මානසික මට්ටමක් තුලම හැදිලා වැඩිලා ඒ වගේ මානසික මට්ටම තුලින්ම අත්හන් කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව අවබෝධ කරගන්නවා ඇත්තටම මේ දුක ඇතිවෙච්ච හේතුව මොකක්ද මේ තණ්හාව මේ කෙලෙස් නේද කියන කාරණාව ඒ කියන්නේ රූපේ මේ ඇත්තනම් ඒ නිසා කෙනෙක් උද්ගලයේ කියන හැඟීම මනසේ නැගෙන්නේ ඒ කෙලෙස් මේ අනාත්ම රූපේ මත පසුතැවිලා මෙහෙම නේද දුක ඉන්නේ කියලා අන්‍යව අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ දුක නිර්මාණය වෙච්ච හැටි දැනගත්තා. දුකට හේතුවක් කියලා දැනගත්තා. ඒ රූපේ දකිනකොට හිතේ ඇතිවෙච්ච සත්පුද්ගල කියන හැඟීම කෙලියේ නේද මේකට හේතුවක් කියලා. ඇස් ඉදිරි කන්නාඩි ඉදිරියට ආවේ ඡායාවක් සතාගේ හිතේ යෙදුනේ තව සතෙක් ඉන්නවා කියන හැඟීම මේ කන්නාඩිය පැත්තේ දුක දැනුණු එක දුක දුකට හේතුව තමයි හිතේ ඇතිුනේ කියලා තමයි අවබෝධ කරගත්තා. මේ හිතේ තියෙන කන්නාඩි ඉස්සරහට රූපේ ඉද්දි හිතේ මේ ගතිය දෙතුනොත් කන්නාඩියක ඇත්ත කෙනෙක් ඇත්ත වෙන්නේ නැහැ නේද කියලා තේරුම් ගන්නවා. ඒ වගේ ඇත්ත ඉදිරියට එන ටීවී එකේ රූපේ දකිනකොට හිතේ කිනා කියන ක්‍රම යෙදෙනවා ඒ ගතිය ආපහු ටීවී එක පැත්තට තැබුවාම මේක නේද දුක ආවේ කියලා කණේම තේරුම් අර දුකට හේතුව තේරුම් අරගෙන තණ්හාව නැති වුණොත් නැත්තම් උපාදානය නැති මේ කෙලෙසි නැති වුණොත් ජීවිතේ ජරාම දුක් හම්බ වෙන්නේ නෑ ඔබ්බි අනුසුතේස ධම්මේස පෙර නැසු ධර්මයක් ගැන බුදුජානන්සේට නෝන පහළන්නේ අපේ අද බාහිර තියෙන දුකක් මේ ලෙඩ දීපක් මේ මහලු බවක් මරණයක් දැක්කේ නමුත් බලන්න ජීවිතයේ කොහොමද තිබුණ රූප වල කියලා ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියන දුක අවස්ථාවට උපදවගෙන නෙමෙයිද ටීවී එකේ ටීවී බලනවා කියන්නේ අවස්ථාවට ඔය දිස්ත්‍ය උපදවනවා නෙමෙයිද මාර්ගය බලනවා. ඔය දුකට හේතුවට වෙන්නේ මොකක්ද? හිතේ තියෙන හේසි. සත්‍ය සිද්ධි කියන හැඟීම. මේ හැඟීම නැති වුණොත් මේ හැඟීම නැති වුණොත් ලෝකයෙන් විඳින දුක නිරුද්ධ වෙනවා. නිකම් හිතන්න එපා. අද දරුවා බදාගෙන දරුවා කරන දුක දුකෙන් නිවෙන්නේ. ජීවිත දිහා බලන්නේ විඳින්නේ මේ දුක. මේ කෙලෙසින්ද. ඔයගොල්ලන්ට මේක පුරි වචන ටිකක් වෙන්න පුළුවන් නෑ. මේ බර සහිත දුකමයි කියන්නේ. ඔවත් ඔයගොල්ලන්ගේ ජීවිතේ කතාව. එතකොට මෙන්න මේ හිතේ තියෙන තණ්හාව නැත්නම් උපාදානය කියන කෙලෙස් නැති වුණොත් මෙන්න මේ දුක නැති වෙනවා. එමුතුනි අපි හැම කෙනෙක්ම තණ්හාව නැතිකට යුතු දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිව දුක නැති වෙනවා කියලා වචන කතා කරනවා. තණ්හාව නැති කරන්න කියලා අපි බොහෝ දේ බොහෝ උපායන් කරනවා. අපි හුරු පුරුදු කරනවා අත්හැරීම හුරු කරනවා නමුත් මේ කරන කරන දෙයක් ගැන පුද්ගලයා ඉන්නවා. ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ අත්හැරෙන්න පිටේ මොකද්ද? යෝ තස්සා යෝ තමයි ආශේෂ විරාගෝ ඡාගෝ පටිච්චසග්ගෝ මුක්තිය නාලය. මේ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් පුළුවන් නම්, ජීවදන්නක් පුළුවන් නම්, අත්හැරීමක් පුළුවන් නම් අත තණ්හාව අත්හැර ගන්න පුළුවන්. ඔබ මොන දියට හැදියත් තණ්හාවත් හැදෙන්නේ නැත්නම් ඔබ දුක අල්ලගෙන ඉන්නේ. ලෝකේ අල්ලගන්නේ කොහොමද? භෞතික ජීවන අතහැරිය කියලා තණ්හාව අතහැරෙන්නේ. ඔබට බලන්න මේ ලෝකේ තමන් සතු වාහන ඉදම් ගෙවල් දුරවල් ඔක්කොම අතහැරීම හුරු කරන ඔබට ජීවිතය ඇතුළේ කෙනෙක් වෙන්නේ නැද්ද? ඒකේ දුක එන්නේ නැද්ද? එහෙනම් ඒ ඔබ තණ්හාවක් මහල නිසා. ඔබ හුරු පුරුදු කළොත් තණ්හාව තහරෙන්නේ. ඔබ මේ භෞතික දේ අතහැරේ අතහරින්න ඕනේ අතහැරේ කියන වටිනාකම ඉක්මනටම දී වෙනවා. ලෝකෙ වගේ අපේ හිතම ලෝකෙ නැහැ කියන්නේ. ඒකේ මං කියන්නේ නිවන් ලක්ෂිත හරි උපුණාවෙන් කතා කරනවා දැන් මේ නිවන ඕනම නමුත් අපේ ඒක අත්හැරෙන්නේ නැහැ වටිනාකම. අත අරින්නේ නැහැ වටිනාකම. නිවන සඳහාම උත්සාහවත් වෙන්නේ නිවන විරාගය සඳහාම උත්සාහවත් වෙන්නේ විරාගය ගැනමයි කතා කරන්නේ. නමුත් ගෙවල් ගැන, දරුවෝ ගැන, දේවල්, දේපොළ ගැන කියන හැඟීම වටිනාකම ලෝකෙට දෙන්න විදිහටම දෙන්න. කෙනෙක් ඉබඳු වටිනාකම දැනෙද්දී බලෙන් උපාය කළ නැහැ ඒවට තණ්හා කරන්න නැහැ කියලා පුදුල් බලෙන් දෙන්නේ. හැබැයි යා ශ්‍රේෂ්ඨයි නොදෙන කෙනාට වඩා පුද්ගල භාවයක් හරි දෙන කෙනා ශ්‍රේෂ්ඨයි. නමුත් ඒකත් වඩා ශ්‍රේෂ්ඨයි තණ්හාව අතහරින්න පුළුවන් කෙනෙකුට. ඒ ජීවිතේ මොකද බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ තණ්හාව අතහරින්න මම කතා කරන එක තේරෙනවද නැත්නම් හැකියම හැබැයි යම් මොකක් තේරුම් ගන්න සාවත් වෙන පාඩු වෙන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ විරෝධී අවබෝධ කරගත්ත මේ කෙලෙසේ ඒ උපමාවෙන් ගත්තොත් ටීවී එක මත පතිත නොවුණු ජනමාන දුකේ නෑ නේද ඊට පස්සේ ඒකට යන ප්‍රතිපදාව ඒක අපි පස්සේ කතා කරමු. මොකද රාග ක්‍රයෝ දේශක්‍රයෝ මෝහ ක්‍රයෝ නිබ්බානං කිලකේ නිසා. දැන් හොඳට බලන්න ඇස් ඉදිරිපිටට එන රූපේ ඇත්ත ඇති හැටි නොදන්නාකම මෝහයයි. එතකොටම ඒ ඇත්ත නොදන්නා කම නිසා ටීවී එක ඇතුලේ අඹගෙඩියක් ගොඩ නැගිලා තියුණු කාම උපාදාන. හිතේ යෙදিলা. තණ්හාව. සත්‍යයේ පුද්ගලයේ කාර්මයක් වෙනුම අත්වාද උපාදාන තණ්හාව. ඒ ඉන්න දේවල් කියන දේවල් ගැටුණු බිඳුණු අකමැත්තේ දෙනවා. දේශේ ඕගොල්ලන්ට ටීවී එක දිහා බලාගෙන අඳන්න වැළපෙන්න ලෝකයක් නිර්මාණය වුණේ එතන තියෙන ඇත්ත නොදන්නා කම නිසා සිටි යෙදෙන ලෝභ දේශ කියන ගති දෙක. රාග දේශ මෝහ කියන ගති ටික නිරුද්ධ වුණොත් ඇසින් පිටට යන රූපේ කණ්ණාඩියට ගෝලයේ කිසිවේ ඇසිදින්ද රූප එනකොට ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා තව පුද්ගලයෙක් කියලා හිතේ ඇතිවෙන කැමැත්ත වූ අකමැත්ත නිසා යාපෝ කණ්ණාඩියට කිසිවේ කොටන ඒ වගේ ඉදිරියෙන් රූපයක් හම්බෙනකොට කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඇතිවෙන්නේ සිතේ තියෙන රාග දේශ මොහ වලට රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා කිව්වේ රාග දේශ මෝහ කියන ධර්මතා තුන නිරුද්ධ වුණොත් ජීවිත පැත්තෙන් ජරා මරණ දුක හම්බ වෙන්නේ නැහැ. ඒ උපමාව වගේ කෙනෙකුට දැක්කත් දැනගත්තත් නැතත් එකක් දැකන්න. කී කන්නාඩි කුරුල්ල ඉස්සරහට පෙනෙන රූපයත් ටීවී එකේ අපේ ඇස් ඉස්සරහට එන රූපයත් සැබෑවටම සැබෑ ලෝකේ කියලා ඇස් දෙකට පෙනෙන මේ රූපත් සමානයි කිසිදු වෙනසක් නැහැ. දස්සමයක් වෙනස් නැහැ ඔක්කොම රූප ආයතනයක් වර්ණ සතහනක් චිත්‍රයක්. ටීවී එකේ වගේ ඇස් ඉදිරි පිටට මේ රූපේ එනකොට රූපේ ඇත්ත ඇති නොදන්නාකම නිසා අත්වාද උපාදානයේ සිටී යෙදෙනවා. ඒ උපාදානය නැත්තම් ආයෝන සංස්කාරා කියලා කියන්නේ ඒ පුද්ගල භාවය හිතේ හිතෙන්ම හදා ගන්නවා මේ අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා. අනේ රූපයත් දන්නේ නැහැ ඒක දකිනකොට හිතේ කිනාගෙන හැංගීම විදිලා හිතේ තියෙන නිමිත්ත තමයි මේ හිතන්නේ කියලා දන්නේ නැහැ. මේක ගැන කියලා දෙන්න කෙනෙක් අපට හම්බුනේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් වුණා මේ හිතේ තියෙන ගති ටික රූප මත පතිත කළා රූප ලෝකේ සතර මහා ධාතුය අම්මා තාත්තා දුව පුතා අයියා කනෙන්ද මාමා ලෝකයක් හදලා දුන්නා අනේ මේ ලෝකයේ අම්මා මැරෙනකොට තාත්තා මැරෙනකොට සහෝදරය සහෝදරි ඥාති හිතේ සිංහනකොට මේ දුක එනවා ඇහෙන් බලන ඔබට මේ පුද්ගලයන්ගේ වින්දීමේ දුක් විඳින්න පුළුවන් නම් අප්‍රිය පුද්ගලයා ඔබට ලැබෙනවා. ඔබේ දරුවා ලෙඩවිලා දකින්න පුළුවන් වෙන්නේ තමන් ලෙඩවිලා දකින්න පුළුවන් වෙන්නේ. මේවා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සත්‍යය. සැබෑම ඔගොල්ලෝ ජීවිතේ තියෙන සැබෑම දුකම සිහි කරලා දුක. හැබැයි ඔගොල්ලෝ අපි කවදාවත් දන්නේ නැහැ. ජීවිත දිහා බලන දුක උපද්දවගෙන වගේ අපි මේ ජරාමව දුක උපද්දවාගෙන කියලා දන්නේ අපි හිතන්නේ මේ කියන ඒවා කියලා. නමුත් කීයක වගේ දිහැර නඩුවම අපිට තීරෙයි අපේ කෙලෙසයකට උපන්නක දුකට හේතු තණ්හාවයි කියලා ඒ විචුවම නිරෝධනය කරන්න බුදු දන්වා. ඒ කෙලෙසයක් නෙවෙයි. මොකද ඒක හේතුව. බලන්න ඒකට ස්කන්ධ සම්බන්ධද කියලා ওই ජරාමරණ දුකට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි දුක දුක ඇතිවෙන හේතුව දුකේ නිරෝධය නිරෝධගාමී ප්‍රතිපදාවනේ බබ්බයක් කරන ශරීරයෙන් පනවා වදවන දැන් අරමුණ ගන්න ටීවී එකේ ස්ක්‍රීන් එක බැලුවහම වීඩියෝ බැලුවහම චිත්‍ර ටික බැලුවහම ලෙඩ වීම මහලු බව තියා පුද්ගලයෙක්වත් නැහැනේ. එහෙනම් ඉබම තනක පුද්ගලයෙක් ලැබීම මහලුභව මරණය කියන ධර්මතාවයක් අපිට දෙන්නේ මේ අපි තුල විද්‍යමාන වෙච්ච උපදවාගත් ධර්මතාවයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න මේ ස්කන්ධ වෙනම පංච උපාදාන ස්කන්ධය වෙනම තේරුම් ගන්න උත්සාහවත්. ඊට පස්සේ අද ඕගොල්ලන්ට ඒක අයිතියක් නෑ. අද ඕගොල්ලන්ට පංච උපාදානස්කන්ධය තමයි බාහිර. ඇහැ බාහිරයි, රූප බාහිරයි, චක්කු විඥානේ බාහිරයි. මේවා මේව තමයි ඕගොල්ලන්ට අම්මා තාත්තා දුව පුතා. පංච උපාදානස්කන්ධ ලෝකයේ බාහිරින් භෞතිකයෙන් සතර මහා ධාතුන් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ. පංච උපාදානස්කන්ධ ලෝකේ මනෝයි කියලා කියන්නේ උගලට අයිතියක් නෑ කියන්නේ කිව්වොත් වැරදියි. ජරා මරණ දුක වෙන්නේ රූපේ දිහා බලාගෙන ඉතක හිතින් හිතලද? දරුවා මරණ මිනිහ දරුවාගේ මිනිහ දිහා බලාගෙන දුක් වෙන්න පුළුවන්කම තියෙන්නේ හිතෙන් හිතලද? එහෙම පුළුවන් නේද? ඒ නිසා ඒක මගේ මේක වෙන භාෂාවක්. හැබැයි හොඳට බලාගන්න මේ අපේ කෙලෙසියෙන් පිටපත වෙලා මේ ලෝක නිර්මාණුලකේ. නමුත් ලෝකයේ ඔසවල තියෙන්නේ මනසයි. ඒකට උපමාව තබන්න කීයේ ඒක හොඳට බැලුවහම ඔයගලන්ට නෑ ඒකේ සත්පුද්ගල ස්වභාවය දුක. එහෙනම් ඒ දුක දුක ඇතිවෙච්ච හේතුව ඒක නිරුද්ධ කිරීම නිරුද්ධ කරන ප්‍රතිපදාව කියන එකමයි තියෙන්නේ. පමණ ශරීරයට මගේ පමණ ශරීරයට ඒ වගේ අපිට සැඟෑමයි කියලා හිතන ලෝකෙත් ඉන්නතුනේ ඇස් ඉදිරි පිටට ආවේ ටීවී එක වගේම රූප මාත්‍රයක්. රූපය ඇත්ත නොදන්නකොට ආශ්‍රව නැත්නම් උපාදානයේ ප්‍රඥප්තිය අතහරින්නේ. තිරසංගත සතෙක් මේ මිනිස්සේ මේ ඉස්තියක් මේ ගැහැණියෙක් නැත්තම් කෙනෙක් මම පැත්තකට දෙව එහෙම හැඟීමක්වත් නැහැ. නමුත් කෙනෙක් ඉන්නවා කියන හැඟීම දෙන්නවා තිරසංගත සතට. ඒ හැඟීම හිතේ දෙන හැඟීමටයි උපාදාන කියන්නේ. එහෙම පෙන්වන ක්‍රම ටීවී එකේ තිබුණු රූපය හොඳට බලනකොට ඒ රූපයට බුදුරජාණන් වහන්සේ නම් කළේ අනාත්මයි කියලා. චක්කු මනත්ත රූප අනාත්ම. අනාත්ම රූප සංඥාව. ඒක දකිනකොට අපි තුල උපදිනවා ඒ රූපයේ සත්‍ය පුද්ගලික ආත්ම සංඥාව. මේ දුක ගැන ලැබිලා තියෙන ආත්ම සංඥාවන් මිසක රූප සංඥාවෙන් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඕගොල්ලෝ රූප සංඥාව කඩ කඩ විද විද ගුරු කර කර බලන්න හදන්නේ. මේ මේ සිද්ධිය පටන් තියෙන්නේ. ඔහේ යන්න බෑ. ඕක නෙමෙයි ප්‍රශ්න. ඉතින් ඒ වගේ ඇස් ඉදිරි පිටට ආපු මේ රූපය අනාත්මයි. මේ රූපේ දකින්න මේ රූපේ කෙනෙක් කියන ආත්ම සංඥාව කෙනා කෙනා සිටි යෙදෙන්නේ තියෙන්නේ. මේ ආත්ම සංඥාව නිසා යටි දුක ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක අපි දන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ මේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිද්ධාර්ථනේ පහදලා දෙන්නේ. ටීවී එකේ එන රූපය ඔය ආත්ම දුකක් විතර රූපේ අනාත්මයි කියන එක පෙන්නනවා. ඔය ආත්ම සංඥාව මනසේ ඒකෙන් දුකහොය කියන එක පෙන්වන්නයි. ඒ වගේ ඇස් දිවිදාගමේ රූපය අනාත්මයි. රූපය දකිනකොට තමන් තුළ ඇතිවෙච්ච ආත්ම සංඥාව. ඒ තමයි දුක්ඛ සමුදය. ආත්ම සංඥාව මේ රූපේ මතම පතිතුරු රූපේ වදාගත්තු දැන් ඊ රූපෙමයි දුක. දුකට හේතු මේ හේතුව නැති වුණොත් දුක් නිරුද්ධ වෙනවා. ඒකටයි අසංකතය කියලා කියන්නේ. ඒකටයි නිවන කියලා කියන්නේ. අජරාමර බව ජරාමරණ නැහැ. අජර කිවි ජරා නැහැ. අමර කියලා කිවි මරණ. අජරාමර කිවි ජරාමරණ නැති ස්වභාවය වෙනකෙනවා. ඕකට අසංකතික. අතම අසංකත ගාමී මඟු කායගත සති. මේ අසංගත ස්වභාවය තමයි මනසේ උපදවා ගන්නට නිවන සාක්ෂාත් කරගන්නට රාග දේශ මොහ ක්ෂය කරගන්නට තියෙන මඟ මොකද කායගත සතිය. ඒකී දැන පින්වතු දැක්ක රූපයේ දකිනකොට ඇතිවෙන කෙලෙස් ආපව රූපමත තැබුවොත් මේ ලෝකේ නිර්මාණය වෙන්නේ දුක නිර්මාණය වෙන්නේ ලෝකයේ දුක රූපේ. දුකට හේතුව මේ තණ්හාව. දැන් අපි කරන්න ඕනේ අපේ හිතේ තියෙන ආත්ම සංඥාව පුද්ගලයට හැදීම රූපෙට දැසගන්න බැරි වෙලිය. රූපයට බහලන්න බැරි වෙන්න උපායක් කටයුතු. අන්න ඒ උපායයටයි මාර්ගය කියලා කියන්නේ. හැම වෙලාවෙම මගේ හිතේ ජීවිතයේ පැත්තේ කෙනෙක් පිළිගන්න හදන වාරයක් ගානේ මම දැනගෙන සිටි යුතුයි ජීවිතයේ තියෙන දුක් ටිකක් කියන තැනක චිත්‍රයක් පෙන්වන්නේ කියන ටික සිහිපත් කරගන්න අමතක වුණොත් හිතේ යෙදෙන පුද්ගල කතාව බාහිර ප්‍රේමත පත්ත කරන කෙනෙක් පෙන්වන්නේ ඒ වගේ ඇස් ඉදිරිපිට තියෙන රූපේ ඇත්ත පෙන්වන්න ප්‍රමාද වෙන හැම මොහොතකම කන බොන ආහාරයෙන් හැදුණු කිසිම නේද සංස්කාරයට ඇතිවෙන යුක්ත කොහොම කොටස් ටිකක් තියෙන රූපයයි ඇස් ඉදිරිපිට එන්නේ කියන එක සිහිපත් කරගන්න බැරි වෙන හැම වාරයක් ගන්න තමන්ගේ සිිතේ තියෙන පුද්ගල භාවය රූප මතපත් වෙනවා දුක දුකෙන් මිදෙන්න බෑ ඒක දුක නිර්මාණය වේ ඔබලට පුළුවන් නම් කායගත සති වඩන්නේ මේ හිතේ තියෙන රූපේ හිතේ හිතේ තියෙන මේ හැඟීම් කෙලෙවිසේ රූපයට දැස ගන්න බැරි වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කිසුමියද ධම්මස්නාරයට ඇතුළු යුක්ත රූපේ දකිනකොට කිනා පුදුලයේ තියෙන හැඟීම තමන්ටයි ඇති වෙන්නේ නේද කියලා බලනවා. තමන් කෙනා පුද්ගලයා කියලා සිහි කරනකොට මෙතන ඉඳලා ගෙදර දරුවා ඉන්නවා කියලා පරණ ආශ්‍රමද සිහි කළ හැකි. සිහි කරනකොටම සතුටුපත්තාන උගලන්ට පිහිටට ඉදිරිපත් වෙන්න ඕනේ ඒ දරුවා නිසා සතුටු වෙන්න හෝ දුක් වෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට නෑ. ඇත්තට දැන් අහලා තියෙන අනිත් පැත්ත. මෙච්චර කාලයක් කිසිවේ හිතට සිහි වෙන ගතිය රූපෙටයි නේ කියලානේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා පෙන්වුවා රූපේ දකිනකොට හිතට සිහි වෙනවා. සිහි වෙන රූපේ තියෙනවා නෙවෙයි රූපේ දකිනකොට සිහි වෙනවා. එතකොට සිහි වෙච්ච දේ සිහි කරන්න පුළුවන්. එතකොට සිහි රූපේ දකිනකොට සිහි වෙනකොට සිහි වෙන දේ සිහි කරනකොට කැත්ත කෙනියුටි දිවාරේම ඇස් ඉදිරි පිටට රූපේ මෙහෙම දකිනකොටම ස්ත්‍රියක් කියන අදහස එනකොට ස්ත්‍රිය කියන අදහස මේ රූපය මතව වහලන්නේ නැතු වෙන්න මෙතන තියෙන කනගුණ ආහාරයෙන් හැදෙන කෙස් ලොම් නේද සම්මස්නහර ස්ත්‍රියගේ කෙස් වලටද ලොම් වලටද නියටද දත් වලටද හමටද මස්ද නහරද ඇටද ඇටද නුරුද බඩවැලද නැත්නම් වමනේද පිටද සෙමද සරලද මේ කොටස් ටිකට වෙනකොට ස්ත්‍රී කියන අදහස එනවා ස්ත්‍රී කියන අදහස මේකට බහලන්න බෑ ඊට පස්සේ ආස්ත මත සිහි කළදී සිහි වෙනවා ස්ත්‍රියක් දැක්කද සිහි වෙනකොට සිහි වෙනවත් එක්කම කායගත සතිය ඉදිරියට මම මෙහෙම සිහි කරද්දී ඒ රූපේ තියෙන මෙහෙම දෙයක් ඒ රූපේ දකිනකොට ස්ත්‍රී කියන අදහස තියෙනවා කියලා මේ විදිහට පෙන්නන්න බෑ. භාෂාවේ වෙනස්කම මම කියනවා. රූප හිතේ තියෙන ගතිය හඳුනන්න නැත්නම් හිතේ තියෙන ගතියෙන් රූප ටික පරිහරණය කරන එකට ලෝකී කියනවා. රූපේ සතර මහා ධාතු උපාදාය රූප දකිනකොට හිතේ ගතිය දෙනවා. කියලා දකින්න එකට ලෝක උත්තර කියනවා. ඔක්කොම හිතේ දෙනවා නම් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේ අන්තිමට මම මේ මතක් කිව්වේ මේ සියල්ලම හිතේ නේද කියන එකට නෙමෙයි. ටී එක ටී එක ඩොට් ටික කන්ඩෙන්සර් ටික හිතේ කියලා මම කිව්වේ නෑ. මම කිව්වේ ඒ ටික දකිනකොට ඒක ඇත්ත නොදන්නාකම නිසා යෙදෙන ප්‍රපංචයයි මනස පිළිබඳව කියන එක. මොකද හරි ඔක්කොම හිතේනේ ඔක්කොම අවිද්‍යාවේ මනස උපදවා ගන්නවනේ කියනවා. සැප දුක් අපේ මනස උපදිනේව නෙවෙයි. සැප දුක් මනස උපදිනේව නෙවෙයි. ඔක්කොම සිතේ උපදවා ගන්නේව නෙවෙයි. අවිද්‍යාවෙන් උපදවා ගන්නේව නෙවෙයි. ඒක මම කිව්වේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. එකක් රූපය ඇත්තම පෙන්නනවා ඉතුරුලෙක මේ කෙනෙක් පුද්ගලෙක මේ නිමිත්ත හදලා දෙනවා ඉස්සෙල්ලා හිතට. ඊට පස්සේ ඒ නිමිත්ත කෙනෙක් පුද්ගලෙ කියලා කරන උපාදාන. ඔලි කතා කරක් තියෙනවා. එතකොට මෙන්න මේ අර්ථය දැනගත්ත කෙනා නිවන කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිම තැනක ඉදදීම ලෙඩවීම මහලු බව මරණය බුදුරජාන් වහන්සේ දේශනා කළ දුක් වලින් එකක්වත් මොගලන්ට හම්බෙන්නේ නැත්තහ. ඒකට තමයි නිරෝධය කියලා කියන්නේ. ඒක කියන සෝපදිශේෂ නිබ්බාන කියලා. තා ස්කන්ධ ටිකක් තියෙනවා. ටීවී එක පිළිනවා, රූපෙත් පිළිනවා. හැබැයි පුදුලිය පිළිෙන්නේ නැහැ. පුදුලිය නිසා දුක නැහැ. ස්කන්ධයක් තියෙයි සංචුපාදන ස්කන්ධ දුක සත්ව දුක් කියලා බාගෙන යන දුක නැහැ. ජරා මරණ දුක නැහැ. ඒ වගේ ඇසිඩින රූපයක් හම්බ වෙයි. හම්බ වෙනවා. රූපේ කිනා පුද්ගලයා කියන ගත්ත දුක නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිරෝධය අහලා දැනගත්තා ඒකට කල යුත්තේ හිතේ තියෙන කෙලෙසිය මේ දුක් ස්කන්ධ මත පතිත වෙන්න නොදෙන විදිහට කායගත සතිය වැඩිමයි කියලා එයා දන්නවා. දුක්ඛ නිරෝධ ප්‍රතිපදාව තමයි. කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණය මොටික ලැබුණාම එකපාරකින් දැනනම් නැවත නැවත ඇසුරු කළා අයිරුපාශනය කළා උත්තරේ කොහොමද තහවුරු කරගත යුතුද? ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ ධම්මාන ධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ අහගත්ත දේ ඒ විදිහට කත්තේ ලිපිණිය මේ පාරෙන් කොළඹ යන්න ඕනේ කියලා. කොළඹ මෙහෙම යන්නේ කියලා ගත්තම ඒ විදිහටම යායතු. ලිපිණිය අපේ කියගෙන තමන්ට හිතුන හිතුන පාරවල යන්න පුළුවන් වෙයිද? එහෙම යා යුතුද? යනවාද? එහෙම කියලා කියන්නේ. ඒ වගේ නිත්‍යයේ වරද්දන එකයි පරියප්තිය වැරදෙන ප්‍රතිපත්තිය වරදිනවා කියලා කිව්වේ මේ පිළිගන්න අර්ථය හරියට තේරුම් ගත්තේ නැත්තම් ඔයගලට යන ගමන වරදිනවා. ගමන වැරදෙන තු අරගෙන කොළඹ. ඒ වගේ වරදින්නේ නිවන. එහෙම වැරදුනහම තමයි ආලෝකයක් වගේ වුණා ඉස්තනකට දැන් අපිට කතා කළේ නිවන කියලා නිරෝධය කියලා අසංකතය කියලා හිස්කමක්ද ආලෝකයද ආලෝකයේ විස්තරක් බලුව හොඳයි භවනා කරනකොට ආලෝක මාත්‍රයක් දැක්ක කියන්නකො හිතටකට ආව කියන්නකො හිතට බැලනකොට පත් වුණා කියන්නකො දැක්කම ටීවී එක දිහා බලුවත් ආයෙත් දුක් ලැබෙන්නේ නැතිද දුක නැතිද ශුන්‍යතාවේ නැත්තම් කෝ හිතට බැලන හුරු කළා කළා හිතියා කියලා ටීවී එක දිහා බලලා අඬන්න දෙයි අඬනවා නම් මොකද වෙන්නේ මොකක්ද වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ ඒ නිසා ජීවිත කියලා කිව්වේ දුක නිරෝධය. අන්න ඒකන බලාගෙන කියන මෙන්න මේ ප්‍රතිපදාවට කියනවා මොකද්ද? කායගත සතිය දුක්ඛ නිරෝධ ගාම ප්‍රතිපදා මේ ටික අහලා ඒ විදිහටම කරන්න. යම් දිනක සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තට විස්පර්ශායත කාය අනාත්මයි. අද ඔබට ලෝකය හමුවේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑය වරන් රිදී මුතුමැණි ජීවල් දොරල් ගාන වාහන යුක්ත ලෝකය හමුවේ මේ ස්පර්ශ ආයතන හයි ස්පර්ශ ආයතන හයි කියන රූප පැත්තෙන් සම්පේ පැත්තෙන් ගන්ධ පැත්තෙන් රස පැත්තෙන් මුත්තබ පැත්තෙන් ධම පැත්තෙන් යම් දවසක් ඔබට නිවන කියලා හම්බ වෙන්නේ මොකද්ද අම්මා තාත්තා ගෙවල් දොරල් යාන වාහන රන් රිදී ඉඩකඩ මිල මුදල් කියන කිසිම ධර්මතාවයක් නැති ශුන්‍යතාවයක් හම්බ වෙයි. හැබැයි ඉක්ම අසුන්‍යතාවයකුත් තියෙන ස්කන්ධ ටික. ස්කන්ධ ටික. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා නිසා මෙච්චර කල් මානසික ප්‍රපංචයේදී බබ හම්බුගේ. එච්චරයි. මෙච්චර කාලයක් ඕගොල්ලන්ට මේ ස්පර්ශ ආයතනයට ඇත්තේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රාම්දි මුතුමෙනි කුල නිමිති කිම්පේ. දැන් මේ නිමිති ඥාන නිට්ටයි. හැබැයි ඒක නිමිත්තක් වෙන මේ ආයතන නිසා. මේ මෙච්චර කාලයක් මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සතුට වෙන්න ප්‍රාර්ථනා කරන්න රාම් රිදී මුතු මැනි කාර් වාහන වඩමුට්ටු මහා වටිනා දේවල් දරුවෝ හිටියා ඔයගොල්ලන්ට. අප්පදිකයි එහෙම දේවල් නැහැ. ප්‍රාර්ථනා කරන දේවල් වල යනවා නේදක නම් වඩමුට්ටු නැහැ. ඒක නිස්සන්න මාත්‍යයි. ඒකටයි ශුන්‍යතාවය ශුන්‍යත චේතනය කියලා කියන්නේ. එකෙක්ටයි අපි ඉන්නවා. එතකොට නිවෙන්නේ දුක. අරමුණ වෙන නිවන. ඉතින් මෙන්න මේ ධර්මතාවයෙන් කියනවා මේ මත වැටිලා හැටිලා කොහොම කොහොම කොහොම කොහොම උත්සාහවත් වෙන්න. ඕගොල්ලෝ හොඳට සිහි කළොත් බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුහාමුදුරුවන්ගේ බුදුබණ පදයක් මම තව කියන්නේ නැහැ. මම හිතාගත්ත මගේ දෙයක් මම කිව්වේ නෑ. ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදාම පැවතුණු පවතින ඒ ඕගොල්ලොම නොදන්න ඕගොල්ලන්ගේ ජීවිතේ නැත්ත කතාවයි මම කිව්වේ. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කළෙත් ඒක. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණත් නැතත් ලෝකේ හැමදාම තිබුණු තියෙන ලෝකයට හැපෙන ඇත්ත අවබෝධ කරගෙන දේශනා කරන එක. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම මේ දික්සාරක සතර නිමා කරගන්න මේ දේශනාව හේතුපාරක සමක් වේවා විශ්ව පාරමී ධම්ම පාරමී පදනමේ මේ සදා උදව් උපකාර කළ සියලුම සමාජික පින්වතුන්ගේ මේ කීනාතින් සිපත් කරනවා ඒ සියලුම දෙනා ඕම් කළා වූ පිනක්ෙන් සතුටින් සාර්ථනාදී මේ පිනානෝදන වෙත්වා ඒ ඥාතින් දුකක සිටින දුකින් අතනදී සස්පත් අපට පත්‍රීනේ උතුම් නිවනින්ම සනසිත්වා කියලා අපි ඥාතින් පිනානෝදන කරමු ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ සීධනාතම් මේ කුසලයේ එකසේ හිටියවා එක්වනෝදම්මෝ දිව්‍යංග දේවාශ්‍රමදී තුම්බම් සසුගානන්ත ගුණපලයේ මේ කුණ්‍ය ශක්තියගේ බලයෙන් ඒ සෑම දිනාටම දිනාගේ මුළු ජීවිත වලට සිවන් අවුලෙදි දුක් කරදර බාධා කපුණු පතර දුරු වේවා කරණකින් යහපත් දස්කල සමුත් වේවා සසර වසනාතුන් සාපපාසාදී දීකට දුටු දුප්පත් අසද්දිත භාගරපත් නොවි බුදු පසේගිට මහරහතන් වහන්සේ නිසින සිතෙන් වැඩවතාලා වූ උතුම් වජනාම නිවන සම්පත්‍ය අවබෝධ කරගන්නට නිම කුසල ධර්ම උතුම් නිවන පිණිස පාරමිතාවක් වේවා සත්‍යයි වන්දනා කරගන්න අභිවාසන සීලස චත්තා චායනෝ චත්තාරෝ ධම්මා වක්ඛන්ති ආයුවන් නමස්කම්මලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති වේච අතෝ නිවාන සම්පත්‍ති විනාති සීචිතෝ Thank you.